ඒ තුන් ලෝකාග්‍ර බුදු පියාණන් වහන්සේගේ බුද්ධ කෘත්‍යය උනේ මේ අති දීර්ඝ සංසාර ගමනේ කෙලවර කරගන්න ප්‍රතිපත්ති මාර්ගය පහදා දීමයි. මේ මුළු මහත් ලෝක ධාතුවේ ඊට වඩා ශ්‍රේෂ්ඨ සිද්ධියක් සිදු වෙලා නැහැ සිදු වෙන්නේත් නැහැ. අන්න ඒක නිසා අපි කවුරුත් මේ වෙසක් දවස ඊ타මාත්ම උතුම් දවසක් හැටියට සැලකනවා. අනුස්මරණීය දවසක් හැටියට සැලකනවා. මේ කවුරුත් දන්නවා වෙසක් දවස හා සම්බන්ධ කරගෙන බුදු පියාණන් වහන්සේගේ ජීවිතයේ වැදගත් සිද්ධි තුනක් අපි සිහිපත් කරන බව. උපත බුදු වීම පිරිනිවන් පෑම කියන එක. මේක සිද්ධි තුනක් හැටියට පෙන්වන්නට පින්වතුනි ඇත්ත වශයෙන් බලනවා නම් එකම සිදුවීමක අවස්ථා තුනක් හැටියට සැලකුවත් වරදක් නැහැ. අප වෙනුවෙන් දීර්ඝ කාලයක් බෝධි සම්භාර පිරුවේ බෝධිසත්වයන් වහන්සේ මේ අපගේ බුදු පියාණන් වහන්සේගේ අවසාන උත්පත්තිය සිදුවීමත් ඒක අවසාන උත්පත්තිය බව බුද්ධඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමත් ඒ ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අනුව උන්වහන්සේගේ සසර ගමන කෙලවර වීමත් කියන සිද්ධි තුනයි අපි මේ උපත බුදු වීම පිරිනිවන් පෑම කියන සිද්ධි තුනෙන් සමරන්නේ. ඉතින් මෙන්න මේ සංසාර විමුක්තිය පිළිබඳ අදහසම මතු කර දෙන වටිනා ධම්මපද ගාථාවක් තමයි අපි අද මාතෘකා වශයෙන් ලැබුවේ මේ ගාථාවට අදාළ නිදාන කතාව බුද්ධ චරිතය පිළිබඳ මේ පින්නතුන්ට සංවේගයක් උපදවන අන්දමේ යම් කිසි සිද්ධියක් හා සම්බන්ධයි අපි කවුරුත් අහලා තිබෙනවා දේවදත්ත ස්ථවිරයන් ගැන බුදු පියාණන් වහන්සේගේ ඥාතිවරයෙක් නමුත් කල්ප ගණනක් තිස්සේ අරගෙන ආපු යම්කිසි වෛර සිතක විපාක වාරයක් වශයෙන් බුදු පියාණන් වහන්සේගේ වයෝවෘද්ධ අවස්ථාවේදී ඊ타මාත්ම භයානක අන්දමින් ක්‍රියා කරලා බුදු පියාණන් වහන්සේගේ ජීවිතය පවන් නැති කරන්න උත්සාහ දරූ කෙනෙකු බව මේක හැම දිනෙකම අහලා ඇති. ඒ පිළිබඳ සිද්ධි දැක්වෙන්නේ මෙහෙමයි දේවදත්ත ස්ථවිරයන් ඒ පැවිදි වුණු ළඟදීම අභිඥා බලය ලබා ගත්තා. නමුත් ලෝකෝත්තර තත්ත්ව කිසිවක් ලබා ගත්තේ නැහැ. ඉතින් බුදු පියාණන් වහන්සේගේ පරිණිරවාණය එහෙම නැත්නම් වයෝවෘද්ධ අවස්ථාව ලං වෙනකොට මේ දේවදත්ත ස්ථවිරයන්ට ලොකු ඊර්ෂාවක් ඇති වුණා බුදු පියාණන් වහන්සේගේ කීර්ති යශස් ඒව පැතිරීම ගැනත් අනිත් Taman එක්ක පැවිදි වුණු අනිත් සංඝයා වහන්සේලාට ලාභ සත්කාර ලැබෙනවා Tamanට හරියට ලැබෙන්නේ කියලා ලාභ සත්කාර ලබා ගැනීමට ලොකු ආසාවක් ඇති වෙලා ඒ වෙනුවෙන් කරේ මොකද්ද? බිම්බිසාර රජුරුවන්ගේ පුත්‍ර රජාසත් කුමාරයා පහදවා ගන්න තමන්ගේ 이르දි බලය යොදාගත්තා. 이르දි ප්‍රාතිහාරයක් දක්වලා අජාසත් කුමාරයා පහදවගෙන ඒ මගින් නොයෙකුත් ලාභ සත්කාර ලැබෙන හැටියක් පිළිවෙලක් යොදාගත්තා. මෙහෙම ලාභ සත්කාර වැඩි වෙන්න වැඩි වෙන්න පිරිස් වැඩි වෙන්න වැඩි වෙන්න එක්තරා පාපී සිතුවිල්ලක් මේ දේවදත්ත ස්තවිරයන්ට පහළ වුණා. මම බුදුරජාණන් වහන්සේට විශ්‍රාම දීලා මම ඒ සංඝයා වහන්සේලාගේ කටයුතු ඔක්කොම පවර ගන්න ඕන කියලා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලුවා දැන් ඉතින් භාග්‍යතුන් වහන්සේ වයස්ගත වෙලා පැත්තකට වෙලා ඉන්න මට බාර දෙන්න ওই සංඝයා වහන්සේලා කියලා. බුදු පියාණන් වහන්සේ ඒකට කිව්වා මේ සාරිපුත්ත මොග්ගල්ලාන මේ අගේ අග්‍රශ්‍රාවකීන්ටවත් මම නොදෙන මේ සංඝයා වහන්සේලා පිළිබඳ බැවරීම අනුඹට දීම සුදුසු නෑ කියලා කිව්වහම ඒකෙන් කිපිලා ද්වේෂයක් ඇති කරගෙන ඊළඟට උත්සාහ කරා බුදු පියාණන් වහන්සේගේ ජීවිතය නැති කරන්න. ඒ වෙනුවෙන් ඊළඟට යෙදුවා සියුම් උපක්‍රමයක් අජාසත් කුමාරයා ළඟට කිට්ටු වෙලා ඉතාමත්ම සියුම් උපක්‍රමයක් යෙදුවා දුනුආයන් කාණ්ඩයක් යවලා බුදු පියාණන් වහන්සේ වැඩම කරන මාර්ගයට විදින්න සලස්වලා ඒක කූටෝපක්‍රමයක් හැටියට කරහසිගතව කෙරෙන ආකාරයක් ඉතාම සියුම් උපක්‍රමයක් යෙදුවා. මරණ අයත් ඉතිරි වෙන්නේ නැති ආකාරයට. එතකොට ඒක රහසක් හැටියට. නමුත් ඒක සාර්ථක වුණේ නැහැ බුදු පියාණන් වහන්සේගේ බුද්ධ තේජසට තේජසේ බලයෙන් අර දුණු ආයට විද ගන්න බැරි වුණා. ඊළඟට එපමණක් නෙවෙයි ඒ ඒකට යෙදුණු හැම කෙනාම බුදු පියාණන් වහන්සේ ළඟට ඊර්දි බලයෙන් බුදු පියාණන් වහන්සේ ගෙන්වාගෙන ධර්මයේ දේශනා කළා පහද වෙලා. එතකොට ඒ ප්‍රයත්නය හරි ගියේ නැහැ දේවදත්ත ස්තවිරයන්ගේ. ඊළඟට කල්පනා කරා දැන් ඉතින් මමම මේ බුදුරජාණන් වහන්සේ නැති කරන්න ඕන කියලා ඒකම අර අජාසත් කුමාරයාට කිව්වේ කොහොමද? ඔබ පිය රජු මරලා මගධ රාජ්‍ය ලබා ගන්න මම බුදු රජ මරලා බුද්ධ රාජ්‍ය ලබා ගන්නවා කියලා. ඉතින් ඇත්ත වශයෙන්ම අජාසත් කුමාරයා ඒ විදිහටම ඒක දිග කතන්තරයක් තමන්ගේ පිය රජුට වද දීලා මරලා ඒ රාජ්‍ය ලබා ගත්තා. තාම බැරි වුණා දේවදත්ත ස්තවරයන්ට ඒ අනිත් පැත්ත කරගන්න. ඉතින් ඊළඟට කරේ මොකද? බුදු පියාණන් වහන්සේ ගිජුකුළු පව්ව පාමුල වැඩම කරන අවස්ථාවේදී මේ දේවදත්ත ස්තවරයන් කන්ද උඩට නැගලා මහා ලොකු ගලක් බුදු පියාණන් වහන්සේගේ හිස මතට පෙරළුවා. එතකොට ඒකම අර ගල් පර්වත දෙකක් පොළවෙන් පැන නැගිලා ඒක හාස්කමක් හැටියට දක්වනවා. බුද්ධ තේජසින්ම වුණු දෙයක් හැටියට ගල් කුළු දෙකක් උඩට පැන නැගිලා ඒ පර්වතය වැලැක්කුවා. නමුත් ඒන් පැන නැගුණු පතුරක් ඒ බුදු පියාණන් වහන්සේගේ පිටිපතුලි වැදිලා බරපතල තුවාලයක් ඇති වුණා. තද ලේ ගලන තුවාලයක් ඇති වුණා. ඉතින් සංඝයා වහන්සේලා බුදු පියාණන් වහන්සේ වැඩම කරගෙන ගියා, ගැඳවගෙන ගියා මද්ද කුච්චි මිගදාය කියලා කියන උයනට. ඒ පළමුවෙනි රැය එතන මද්ද කුච්ච මිගදායේ ගත කරන අතරේ බුදු පියාණන් වහන්සේ අර අරතරම් දැඩි වේදනා සාමාන්‍ය පුද්ගලයෙකුට ඉවසන්න බැරි තරම් දැඩි වේදනා තමන් වහන්සේගේ සති සම්පජඤ්ඤ ඒ සිහිනුවණිනුත් සමාධි ශක්තියනුත් විමුක්ත ඒ කියන්නේ අරහත් ඵල සමාධිය කියලා කියන නිවනටම ආදාළ බුදු පියාණන් වහන්සේ ලබාගෙන තියෙන ලෝකේ තියෙන ඊ타මත්ම උතුම්ම සමාධිය ශක්තියෙන් ඒ සියලු වේදනාවල් විඳ දරාගත්තා. කොයිතරම්ද කියතොත් කිසිම කැළඹීමක් නැතුව ඒව විඳ දරාගත්තා. ඒක දැකලා 700ක් దేవතාවරුන් රාත්‍රියේ බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිල්ලා විශේෂ ප්‍රශංසා කළ බවත් සඳහන් වෙනවා. මේ ශ්‍රමණ ගෞතමයන් මහා හස්ති රාජ්‍යයේකි මේ තරම් බරපතල වේදනා කිසිම කැළඹීමක් නැතුව විඳ දරා ගන්නවා මේ තරම් කටුක තියුණු වේදනා එහෙම නැත්නම් තවත් ඒ විදිහට එක එක එක එක කාණ්ඩ මහා සිංහරාජයේකි මහා ආජානීය මහා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකි කියලා ඒ විදිහට වර්ණනා කරන අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ඒකට උදාන ගාථා කියලා කියන ප්‍රීති වාක්‍යයක් ප්‍රකාශ කළා තමන් වහන්සේගේ සංසාර විමුක්තිය සිහිපත් කරමින් මගේ දියුණු කරගත්තු සමාධියත් විමුක්ත වූ සිතේ ශක්තිය බලව කිසිම ඇලීමක් ගැටීමකින් තොරව ඇලීම් ගැටීම් දෙකකින් තොරව උපේක්ෂාවෙන් මේ වේදනාවල් විඳ දරා ගන්න ආකාරය කියලා ඒ විදිහට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා ඊළඟට පසුවදා බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාට කිව්වා තමන් වහන්සේ ජීවකාම්බවණයට කැඳවගෙන යන්න කියලා. එතකොට සංඝයා වහන්සේලා ජීවකාම්බවණයට ගෙන ගියාම බුදු පියාණන් වහන්සේ ජීවක වෛද්‍යවරයා ඉක්මනින්ම ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගේ පාදයට ඊටාත්ම සැර බෙහෙතක් යෙදුවා. ඉක්මනින් සුව වීමට. දැන් මේ කාලෙත් දන්නවනේ යම් කිසි සැර බෙහෙතක් යොදනවා ඉක්මනින් සුවය ලබා දෙන්න. මේ සැර බෙහෙතක් යොදලා නමුත් ජීවක වේදානන් කියන බුදු පියාණන් වහන්සේට ස්වාමීනි මම මේ නගරේ ඇතුල් නුවර ඇතුළු නුවර එක්තරා රෝගියෙකුට බෙහෙතක් දීලා යාවේ මට දැන් එතෙන්ට යන්න වෙනවා ආයෙත් මම ගිහිල්ලා එනතුරු මෙන්න මේ මේ වෙලුම තුවාල වෙලුම ඒක එහෙම තියෙන්න අරින්න කියලා. එහෙම කියලා ජීවක වේදදිතුතුමා ඔන්න නගරයට ගියා. ගිහිල්ලා ඒ රෝගියාට ප්‍රතිකාර කළා එන වෙලාව වෙනකොට නගරයේ දොරටුව වහනවා. ඉතින් ජීවක වේදතුමාට එන්න බැරි වුණා. ඊළඟට එතන ඉඳගෙන බොහොම සංකාවෙන් කල්පනා කරනවා අපොයි දැන් භාග්‍යතුන් වහන්සේ මම මම කොයිතරම් වැරදි වැඩක්ද කළේ මේ සාමාන්‍ය කෙනෙක් හැටියට වගේ හිතලා බුදු පියාණන් වහන්සේට මේ වගේ සැර බෙහෙතක් යොදලා මෙහෙම ආවයි දැන් මේ වෙලුම ගලවන වෙලාවේ කියලා ජීවක වෙද මහත්මයා හිතන අතරේ බුදු පියාණන් වහන්සේටත් ඒ හිත පෙනිලා ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද මේ ජීවක නගරයට ගිහිල්ලා දොරටුව වහපු නිසා එන්න බැරිව සිටිනවා දැන් මේ වෙලුම ගලවන වෙලාවයි කියලා හිතනවා ඒක නිසා මේක ගලවන්න කියලා ආනන්ද හාමුදුරුවෝත් ඒ තුවාල වෙලුම ගැලෙව්වා ඒ වගේම ඒ ගලමනත් එක්කම සම්පූර්ණයෙන්ම තුවාල සුව වෙලා සුව සුව එහෙම් පිටිම සුව වෙලා වෙලා තිබුණා. ඉතින් ඊට පස්සෙන් දා උදේ පාන්දර ජීවක වේදතිරුතුමා තාමත්ම වේගයෙන් ලොකු සංවේගයකින් දුවගෙන දුවගෙන ඇවිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් අහනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට රාත්‍රියේ දැවිලි එහෙම ඇති වුණාද මේ තුවාලේ නිසා වේද කෙනෙක් ආවා මේ මානුනේ කොහොමද සුව දුක් කියලා දැන් මෙතන විශේෂයෙන්ම තමන්ගේ අඩුපාඩුවකුත් උනායි කියලා ඒ ලොකු පසුතැවිල්ලකින් යුක්තව සුව දුක් විමසුවාම ඔන්න බුදු පියාණන් වහන්සේ වදාළ ගාථාව තමයි අපි මේ මාතෘකා හැටියට තැබුවේ. බුදු පියාණන් වහන්සේ මේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ලෞකික මට්ටමෙන් නෙවෙයි. තුවාලයක් ඇති වුණාම එම නැත්නම් සීතල උෂ්ණ ආදී දේවල් වල ඒ කායික පීඩන බුදු පියාණන් වහන්සේටත් කාටත් ඇති වෙනවා. ඒක ස්වාභාවිකයි. නමුත් ඒක තුලින් අර දැවිල්ල කියන වචනේ ගැඹුරු අර්ථයකින් බුදු පියාණන් වහන්සේ අරගෙන මෙන්න මේ විදිහේ මේ ගාථාව ප්‍රකාශ කළා ගතද්ධිනෝ විසෝකස්ස විප්පමුත්තස්ස සබ්බදී සබ්බගන්ථ පහිනස්ස පරිලාහෝ න විජ්ජති ඒකේ අදහස අදහස වශයෙන් ගන්න තිබෙන්නේ ගමන කෙලවර කළා වූ ගතද්ධිනෝ විසෝකස්ස කියලා කියන්නේ ශෝකය නැති වූ ශෝකයෙන් තොර වූ එහෙම නැත්නම් ශෝකය නැති කරගත්තා වූ ගමන කෙලවර කළා වූ ශෝකයක් නැත්තා වූ විපමුත්තස්ස සබ්බදී හැම ආකාරයෙන්ම මිදුණා වූ හැම පැත්තෙන්ම මිදුණා වූ සබ්බ ගන්ථප්පහීනස්ස සියලුම ගැට අතහැරියා වූ ගැට වලින් මිදුණා වූ ඒ ක්ෂීණ ආශ්‍රවයන් වහන්සේට රහතන් වහන්සේලා විමුක්ත කෙනාට පරිලාහෝ නවිජ්ජති දැවිල්ලක් නම් නොවන්නේ දැවිල්ලක් නැත කියලා ලෝකෝත්තර අර්ථයකින් බුදු පියාණන් වහන්සේගේ ගාථාව Tamanගේ Taman දැවිල්ලක් නැතුව හිටියා කියලා ප්‍රකාශ කළා ඒ කියන්නේ කායික දැවිල්ල තිබුණාට මානසික දැවිල්ලක් නැහැ, ਸੰతాපයක්, ශෝකයක් නැහැ කියන එකයි එතනින් පෙන්눔 කරන්නේ ගාථාවෙන්. ඉතින් මේ ගාථාව තුලින් නුත් ඒ වගේම මේ කථාන්තරය තුලිනුත් අපිට යම් යම් දේවල් මේ බුද්ධ ධර්මයේ ඒ වගේම මේ ලෝකෝත්තර ධර්මයේ ඇති වටිනාකම තේරුම් ගන්න හොඳ සිද්ධි ගොඩක් මෙතන තිබෙනවා. දැන් අපි කථාන්තරය ගැන හිතලා බලනකොට දැන් දේවදත්ත ස්තවිරයන්ගේ ක්‍රියාකලාපය මේ පින්නතුන් ওই ජාතක පොත් එහෙම කියවපු මේ පින්නතුන් ජාතක තන්ත්‍ර අහපු කවුරුත් දන්නවා. කල්ප ගානකට උඩදී අර සේරි වාණිජ වෙලෙන්ද හැටියට එතකොට බෝධිසත්වයන් වහන්සේ කච්චකුට නමින් හිටියේ රන්තලිය පිළිබඳ ප්‍රශ්නය නිසා රන්තලියෙන් Tamanට අහිමි වෙලා ඒ කච්චපුට වෙලෙන් දාගෙන යනකොට පස්සෙන් දිව්වා උදුර ගන්න. ඒක බැරි වෙනකොට ඊළඟට ලේ වමනය කළා මරුණු බව ඒ ජාතක කතාවේ සඳහන් වෙනවා. ඔන්න ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ අතීතයේ ඇති කරගත්තු ඒ තරම් කල්ප ගණනක ඇති කරගත්තු වෛරයේ ඒ වෛරසිතේම විපාක විපාක වාරයක් හැටියට ඒ වගේම රඟ දැක්වීමක් විදියටයි දැන් මේ ජීවිතයේදී බුදු වුණ අවස්ථාවේදීත් එතෙන්දිත් කෙරුණේ ටිකක් ඒ සමාන දෙයක්. Taman ඒ බුද්ධත්වයේ බුද්ධ රාජ්‍යය ලබා ගන්න Taman තාම සුසුකමක් ලබා ගත්තේ නැහැ. අභිඥා බලය කියලා කියන ඒ ටික විතරයි තිබුණේ. නමුත් බුද්ධ රාජ්‍යය ආත් කරගන්න උත්සාහ කරා. අනියම් වශයෙන්, අනියම් ආකාරයෙන් ඒක නිසා ඊර්ෂාවක් ඇති කරගෙන ද්වේෂයක් ඇති කරගෙන බුදු පියාණන් වහන්සේගේ ජීවිතය නැති කරන්න අර එදා ඒ වෛරයෙන් කළ ඒ ඇති කරගත්තු අදිෂ්ඨානියම ඉෂ්ට කරගන්න බැලුවා මේ ජීවිතයේදීත් ඒකයි බුදු පියාණන් වහන්සේ මරණයටපත් කරන්න අර විදියට උත්සාහ දැරුවේ එතනින් නැවතුන්නේ දැන් මෙතන කියවෙන්නේ සිද්ධි දෙකක් මෙතන කියවුණා මේ පින්නතුන් කොටිකුත් අහලා ඇති තුන්වෙනි ප්‍රයත්නය මොකද්ද බුදු පියාණන් වහන්සේගේ ජීවිතය නැති කරන්න යෙදූ සාහසික අනිත් ක්‍රියාව අර අජාසත් රජු ලවාම නාලාගිරි කියන ඇතාට රාපෝවලා බුදු පියාණන් වහන්සේ වඩින මාර්ගයට මුදා හැරියා. නමුත් බුදු පියාණන් වහන්සේ මෛත්‍රී බලෙන් නාලාගිරි දමණය කළ කතන්තරේ මේ පින්නතුන් කොටුත් අහලා තිබෙනවා. අන්න ඒ වගේ එතකොට ඒ ප්‍රයත්න තුනක්ම කරලා බුදු පියාණන් වහන්සේගේ ජීවිතය නැති කරන්න උත්සාහ කර නමුත් බුද්ධ ශරීරයෙන් ලේහෙල් සෙලවීම කියලා කියන ඒ බරපතල ආනන්තරීය කර්මයට අහු වුණා. අනන්තරිය කර්මය කියලා කියන්නේ ඒකාන්තයෙන්ම අවීචයට ඒකාන්තයෙන්ම නිරේට යනවා. ඒ වගේ බරපතල කර්මයක් කරාම බුද්ධ බුද්ධ ශාරීරියෙන් ලේස ලැබීම බුදු කෙනෙක් මරන්න බෑ කෙනෙක් කිසිම කෙනෙකුට. නමුත් ඒ වගේම තවත් බරපතල අකුසලයක් කරා අනියම්මන්දමින් පිරිසක් එකතු කරගෙන අලුත පැවිදි වුණු 500 නමක් එකතු කරගෙන ගිහිල්ලා සංඝ ભેදය ඇති කරා. ඒ කියන්නේ තමනුත් බුදු කෙනෙක් වගේ පේන්න ගයා ශීර්ෂයට එතෙන්ට ගිහිල්ලා හරියට අගසව්වරුන් තියාගෙන බොරු ආරූඪ බුද්ධත්වයකින් මේ සංඝයා පිළිබඳ ભેදයක් ඇති කළා. ඒකත් බරපතල ආනන්තරීය කර්මයක් කියලා කියනවා. ওই විදිහට බරපතල කර්ම කරලා දේවදත්තයින් අවීචි නිරයට ගිය බවත් ඒ ධර්මයේ දැක් වෙනවා. නමුත් යන්න ඒ අවීචියට ඒ निराගත වෙන්න කලින් බුදු පියාණන් වහන්සේගේ සරණ ගියා. අන්තිමට ඒ අවස්ථාවේ අන්තන් තේරුම් ගත්ත බුදු පියාණන්. මේ හැම එකක් සිද්ධි තුලින්ම බුදු පියාණන් වහන්සේ තුල මහා කරුණාව මිසක් ද්වේෂයක් ඇති නොවුණු බවයි සඳහන් වෙන්නේ. ඒක ඉතින් හොඳට පැහැදිලි වෙනවා. මෙතන මේ දැවිල්ල කියලා කියනකොට දැන් මුළු මහත් සංසාරයේ තිබෙන්නේ දිවිල්ලත් දැවිල්ලත්. මේ මුළු මහත් සංසාරේ දැන් මෙතන කියවෙනවා ගතත් දිනෝ සංසාර ගමන ගැන යමක් කියවෙනවා. දේවදත්ත ස්තවිරයන්ගේ සංසාර ගමන එහින් පිටින්ම දේශයෙන් දැවි දැවි ගිහිච්ච ගමනක්. අර ද්වේෂය ඇති කරගත්තට පස්සේ බුදු පියාණන් වහන්සේ මෙතෙන්දී මේ බුද්ධ බුදු වුණාට පස්සේ අර විදිහේ තමන්ගේ ජීවිතය පිළිබඳව මේ උපක්‍රම කරපු අය කෙරෙහි පවා මෛත්‍රිය යෙදුවා. ඒක නිසා තමයි ඒ පැත්තෙනුත් දැවිලි නෑ. ඊළඟට අර Tamanගේ විමුක්ත සිත පිහිට කරගෙන සමාධිය ආර්හත් ඵල සමාධිය පිහිට කරගෙන අර දරුණු වේදනාව පවා ශෝකයකින් සන්තාපයකින් තොරව ඒවා දරාගෙන සිටි බවයි කියවෙන්නේ. ඉතින් ඒක පැත්තකින් අර වදක දේවදත්ත බුදු පියාණන් වහන්සේගේ ජීවිතය ගැන ක්‍රියා කළ ආකාරයත් ඊළඟට අර ජීවක වෙදතුමා Tamanගේ පුදුම මේ කාලේ පවා ආශ්චර්යමත් හැටියට සැලකෙන ප්‍රතිකර්ම මගින් බුදු පියාණන් වහන්සේ සූපත් කළ ආකාරයත් අපිට මේ කතාන්තරයෙන් පෙනෙනවා. මේ පින්නතුන් වැඩි හිත යොදවන්න ඕනේ නෑ. දේවදත්ත ස්තවීරයන්ගේ ක්‍රියාකලාපය ගැන අපිට ඒ තුලින් තේරුම් ගන්න ඕන කරන්නේ ද්වේෂය ආදීනව පමණයි. අපේ බුදුරජාණන් වහන්සේට මෙහෙම මෙහෙම කළා කියලා වෛරයක් ඇති කරගන්න වටින්නේ නැහැ. ওই විදිහේ දේවල් තමයි දීර්ඝ සංසාරයේ කාගේ නමුත් වෛරයක් ඇති කරගත්තොත් ඒක දිග දිගට යනවා. ඒවයි විපාක වාර හැටියට. ඒක ස්වභාවයක්. ඒක සිරිතක්. ඒක නිකන් පුරුද්දක් වගේ යනවා. ඒ සංසාර පුරුද්ද එකම එකම විදියටම නොයෙකුත් ආකාරයෙන් රඟ දැක්වෙනවා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන්නේ රාගයෙන් එහෙම නැත්නම් ඇල්මෙන් ඇල්ම සංසිඳෙන්නේ නැහැ. රාගයෙන් රාගය සංසිඳෙන්නේ නැහැ. ද්වේෂයෙන් ද්වේෂය සංසිඳෙන්නේ නැහැ. මේ දෙකට මැද උපේක්ෂාව, මදහත් බව තුලින් තමයි ශාන්ත වූ මදහත් බව තුලින් තමයි මේ හැම එකක්ම ජය ගන්න පුළුවන් වන්නේ. ඒ තව තවත් එකතු වෙන්න එකතු වෙන්න හරියට ඒක උපමාව දක්වන්නේ වැහි කාලෙක වීරපඳුරක් වැඩෙන්න වගේ ආසාවන් ලියලා වැඩෙනවා. ඊළඟට ද්වේෂය කියලා කියන තරහ. ඒකත් තව ඒකට එකතු කරන්න කරන්න ගින්නට පිදුරු දාන්න වගේ එතනත් ගිනි වැඩෙනවා. ඔන්න ඕකයි මුළු මහත් සංසාරය කියලා කියන්නේ දැවිලි ගොඩක් කියලා කියන්නේ. කොටින්ම කියතොත් මේ දිවිල්ලට හේතුව දැවිල්ලයි. දැවිල්ල කියලා කියන්නේ මෙතන තණ්හා පිපාසය කියලා එකක් තිබෙනවා. දීර්ඝ කාලයක් සංසාරේ සැරිසරන්නේ තණ්හාව නිසා බව බුදු පියාණන් වහන්සේ හෙළි කොට වදාලා ඒක තණ්හා පෝනෝ භවිකා කියලා කියනවා. නැවත භවයක් මවලා දෙන්නේ තණ්හාවයි. තණ්හාව කියලා කියන්නේ මේ ආසාව ඒක කවදාවත් තෘප්තියටපත් වෙන්නේ නැහැ. සෑහීමකටපත් වෙන්නේ නැති ස්වභාවයක් තිබෙන. ඒක බුදු පියාණන් වහන්සේ හෙළි කර වදාලා. එතකොට තණ්හාවේ පැති දෙකක් තිබෙනවා. තණ්හාව තුලින් අර රාග වශයෙන්, ඇලුම් වශයෙන්, ආසාවන් වශයෙන් යම් යම් දේවල් බලාපොරොත්තු වෙනවා. ඒවා ලබා ගන්න උත්සාහ කරනවා. ඒවට ඇති වෙන බාධා නිසා ද්වේෂය ඇති වෙනවා. එතකොට මේ දෙකම දැවිලි. ඊළඟට ඒවා සංසිඳවා ගන්න දරන නිෂ්ඵල ප්‍රයත්නය තුලින් මෝහය කියන ගින්නක් දැවෙනවා. ওই විදිහට තුන් ගින්නක් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. රාග, ද්වේෂ, මෝහ කියලා. දැන් මේ පින්තුන හිතා ගන්න පුළුවන් යම් කිසි දෙයකට ඒ ඉහළම මට්ටමකින් නැතත් තම තමන්ගේ ජීවිත ආශ්‍රයෙන් හොරි යම් කිසි දෙයකට තද ඇල්මක් ඇති කරගත්තා. ඉතින් ඒක සංසිඳවා ගන්න තුරු ඒ ලොකු දැවිල්ලක් හිත ඇතුලේ ලොකු දැවිල්ලක් තිබෙනවා. ඒකට කවුරුවත් බාධා කරනව නම් ඔන්න එතකොට අර ද්වේෂ දැවිල්ලත් ගින්නත් පතු වෙනවා. ඊළඟට මේක අනියම් ආකාරයෙන් මේක සම්පූර්ණ කරගන්න සංසිඳව ගන්න උත්සාහ කරන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා කිසිසේත් ඒවට තව තව දේවල් දීමෙන් සංසිඳවන්න බෑ. ඒ වෙනුවට තියෙන්නේ මේ දෙකට මැදින් තිබෙන උපේක්ෂාවට හිත ගැනීමෙන් මධ්‍යස්ථ බවට හිත ගැනීමෙන් මේක ජය ගන්න පුළුවන්. නමුත් ඒක දන්නේ නැති සාමාන්‍ය පුද්ගලයා අර කියාපු රාගයත් ද්වේෂයත් සංසිඳවා ගන්න දුවනවා. ඒ දිවිල්ල තුලින් මේ මුලාව ඒ ගින්නත් පැඩෙනවා. ඉතින් මේකට නිදර්ශනය අපි බොහෝ අවස්ථාවල් වල ප්‍රකට උපමාවකින් දක්වලා තියෙනවා දේශනාවලදී ඔය මුවා අර මිරිඟුවක් ඔස්සේ දුවන්න වගේ වැඩක්. ඉතින් මුළු මහත් සංසාර දිවිල්ලම ඕක හැටියට බුදු පියාණන් වහන්සේ දක්වන තණ්හා පිපාසය සංසිඳවා ගන්න යන දුවන දිවිල්ලයි. ඒක තුලින් වැඩෙන දැවිලි සමූහය තමයි අර පරිලාහ කියන වචනයෙන් ගාථාවේ දැක්වෙන්නේ. ඇත්ත වශයෙන්ම මේ ගාථාවේ තියෙන මූලික වචනය ප්‍රධාන වචනය පරිලාහ කියන එකයි. දැවිල්ල. ඉතින් මේ දැවිලි වලින් තමන් වහන්සේ නිදහස් බවයි බුදු පියාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කරලා තිබෙන මේ ගාථාවෙන්. ඒ අනුව අපට මේ වගේ වෙසක් දවසක සිහිපත් කරගන්න පුළුවන් මේ බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ ධර්මයේ ඇති විශේෂත්වය සංසාර ගමන කෙලවර කිරීමයි මේ ධර්මයේ පරමාර්ථය මුළු මහත් මේ බුද්ධ ධර්මයේ මූලික පරමාර්ථය සංසාරයෙන් මිදීමයි ඒක කියවෙනවා අර ගතත් දිනෝ කියලා කිව්වේ සංසාර ගමන කෙලවර කර බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ ගැන හිතලා බලනකොට සතුටු වෙන්නේ අන්න ඒ කාරණේ මේ සංසාර ගමන කෙලවර කළා මම එතකොට ඒ සංසාර ගමන මොකද නරක? ඒකේ ඇති ආදීනම පක්ෂය බුදු පියාණන් වහන්සේ නිතරම අපට මතක් කරලා දෙනවා. තම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේක බුදු පියාණන් වහන්සේ කොයි ආකාරයෙන් කිව්වත් අපි මේ පැවැත්ම ගෙන යන්න ඕන කියලා බොහෝ දෙනා තුල තිබෙන්නේ භවතණ්හාව කියලා කියනවා මේ පැවැත්මට ආසාවක් ඊටාම සියුම් මන්දමින් තිබෙනවා ඒක කඩන්නයි බුදු පියාණන් වහන්සේ නොයෙකුත් ආකාරයෙන් උපමා ආදී ඉදිරිපත් කරලා සංසාරය පිළිබඳ සංවේගයක් ඇති කරේ. ඇත්ත වශයෙන්ම බුද්ධ ධර්මයේ හරය විය යුත්තේ සංසාරය පිළිබඳ සංවේගයත් සංසාර විමුක්තියට තිබෙන ඕනෑකමත් සංසාරය පිළිබඳව සංවේගයක් ඇති කරගෙන මේකේ ඇති නිස්සාරත්වය මේකේ ඇති භයානකත්වය ගැන හිතලා සංවේගයක් ඇති කරගන්න ඕන ඒ වගේම මේ සංසාරයෙන් මිදීමට උත්සාහයක් ප්‍රයත්නයක් යොදන්න ඕන අර කියාපු තණ්හාව නියම ආකාරයෙන්ම ප්‍රඥාව තුලින් අවබෝධය තුලින් උපේක්ෂාව තුලින් සංසිඳවා ගන්න උත්සාහයක් යොදන්න ඕන ඉතින් මේකට අදාළ සූත්‍ර දේශනා රාශියක් බුදු පියාණන් වහන්සේ දේශනා කළා තිබෙනවා ඒ සූත්‍ර සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ අනමතග්ග සූත්‍ර හැටියට. බුදු පියාණන් වහන්සේ බොහෝ අවස්ථාවල් වල නොයෙකුත් උපමා මාර්ගයෙන් මේ සංසාරයේ දීර්ඝ බව මෙච්චර කාලයක් නුඹලා මේ සංසාරයේ ගමන් කරලා තිබෙනවා කියලා පෙන්눔 කරන ඒ සූත්‍ර දේශනා රාශියක් තිබෙනවා. ඒවා ගැන හිත යොමු කරනකොට කෙනෙකුට ලොකු සංවේගයක් ඇති වෙනවා මේ සංසාරික පැවැත්ම පිළිබඳව. ඒකක් තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මහණෙනි අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් බැඳිලා නුඹලා මේ යන සංසාර ගමනේ කෙලවරක් මුල් කෙලවරක් පෙනෙන්නේ නැත. හිතාගන්න බැරිය මේක කවදා පටන් ගත්තද කියලා. ඒ තරම් දීර්ඝ කාලයක් තිස්සේ නුඹලා මේ සංසාරේ ගමන් කරලා තිබෙනවා කියලා ඊළඟට ඔන්න උපමාවක් දෙනවා. මහණෙනි යම් කිසි කෙනෙක් මේ මුළු මහත් දඹදිවම ඇති ගස් කොළන් එක තැනකට එකතු කරලා අඟල් හතරේ කැබලි වලට කපලා ඒක එකක් පැත්තකින් තියෙනවා නම් මේ මගේ මව් මේ මගේ මව්ගේ මව් මේ මගේ මව්ගේ මව්ගේ මව් කියලා ওই විදිහට අතීතයේ Tamanට හිටපු මව්වරුන් ඔය ලී කැබලි වලින් ගනින්න පටන් ගත්තොත් අර ලී කැබලි කෙලවර වෙනවා අතීතයේ Tamanට හිටපු මව්වරු ගණන කෙලවර වෙන්නේ නැත්තේ කියලා විදිහට උපමාවක් දක්වනවා. ඉතින් මෙච්චර මේ කාලයක් සංසාරයේ යමන් කිරීම තුලින් නුඹලා ලැබූ එකම දේ මොකක්ද? ඒකේ පරමාර්ථය මොකක්ද කියන එකත් බුදු පියාණන් වහන්සේ දක්වනවා. මෙච්චර කාලයක් කර හපංකම මොකක්ද? කටසි වඩ්ඩිතා කියලා කියනවා. ඒ කියන්නේ සොහොන් වැඩූ එකයි. සොහොන් වඩලා තිබෙනවා. ඔක්කොම සොහොන් වර්ධනලා, සුසාන වර්ධනලා වෙලා තිබෙනවා. ඔච්චරයි කරලා තිබෙන්නේ. මුළු මහත් සංසාරයේ සොහොන් වඩලා තියෙනවා. ඉතින් ওই විදිහට ඒක දේශනාවක බුදු පියාණන් වහන්සේ දක්වනවා. තවත් ඒ වගේම අනුමතග්ග සූත්‍රයක් හැටියට දක්වනවා. තවත් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අහනවා මහණේ කුමක්ද හිතන්නේ? නීතාක අති දීර්ඝ සංසාරයේ නුඹලා අමනාපායක එක්වීමෙනුත් මනාපායගෙන් වෙන්වීමෙනුත් වෙන්වුණු අවස්ථාවලත් අඬලා වැළපිලා ඒ හෙළු කඳුළු එකතු කරලා ගත්තොත් ඒ කඳුළුද වැඩි සතර මහා සමුද්‍රයේ ජලයේද වැඩි කියලා. සංඝයා වහන්සේලා පිළිතුරු දෙනවා භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළ ධර්මය අපි හරියට තේරුම් ගත්තනම් ඒ එසේ හෙළූ කඳුළුමයි වැඩි සතර මහා සමුද්‍රයේ ජලය වැඩි නැත. අනේ ඊළඟට ඒකටම අල්ලලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ සියලුම නෑයන් වෙනු හෙනු කඳුළු පමණක් නෙවෙයි ඊළඟට කී දක්වනවා උඹලා මව් වෙනුවෙන් ඇඬු කඳුළු පුතා වෙනුවෙන් දුව වෙනුවෙන් ඊළඟට තමන්ගේ අනිකුත් ඥාතීන් වෙනුවෙන් තමන්ගේ භෝග සම්පත් නැතිවීම වෙනුවෙන් රෝග පීඩා ඇතිවීම වෙනුවෙන් ඒවා වෙනුවෙන් හැඬු කඳුළු වෙන වෙනම ගත්තත් ඒත් සතර මහා සමුද්‍රයට වැඩි කියලා ওই විදිහට දක්වනවා. ඒක නිසා මේ මේත් ඇත මහණෙනි අවසාන කරන්නේ බුදු පියාණන් වහන්සේ මේත් ඇත මහණෙනි මේ සියලු සංස්කාර මේ සියලු මේ ලෝකයා දුවන ඒ දිවිලි වලට හේතු වන දේවල් මේ සියල්ලම පිළිබඳවම කලකිරින්න ඔයත් ඇත කියලා ඒ විදිහටයි දේශනා ඉවර කරන්නේ. ඉතින් ඒ වගේම තවත් බුදු පියාණන් වහන්සේ දක්වනවා දැන් මහණෙනි අතීතයේ Taman මව්වරුන්ගෙන් අතීතයේ ඒ උත්පත්ති ලැබුවට පස්සේ මව්වරුන්ගෙන් බොන ලද කිරි එකතු කරලා ගත්තොත් ඒ කිරි ප්‍රමාණයද වැඩි සතර මහා සමුද්‍රයේ ජලයේද වැඩි කියලා. එතෙන්දිත් සංඝයා වහන්සේලා පිළිතුරු දෙන භාග්‍යතුන් වහන්සේ දේශනා කළ ධර්මය අපි හැටියට තේරුම් ගත්තනම් මේ මව්වරුන්ගෙන් බිව් කිරිමයි වැඩි සතර මහා සමුද්‍රයේ ජලය අඩුයි. අනේ විදිහට ඊළඟට බුදු පියාණන් වහන්සේ ළඟට එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා අහනවා බුදු පියාණන් වහන්සේ නිතරම ওই කල්පය ගැන එහෙම කතා කරන නිසා කල්ප කියලා වචනයක් යොදවන නිසා භාග්‍යතුන් වහන්සේ මේ කල්පය කියන එක කොයිතරම් දිග එකක්ද කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ කියනවා මහාන ඒ කල්පය මෙච්චර දිගයි කියලා ගණන් කරලා සංඛ්‍යා වශයෙන් පරිගණන වශයෙන් එහෙම දක්වන්න බැරිය. මෙච්චර වර්ෂ 100 ගණනක් දහස් ගණනක් කියලා ඒ විදිහටවත් පෙන්වු කරන්න බැරිය. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ අපට උපමාවක් දෙන්න පුළුවන්ද කියලා පුළුවන් කියලා කියන. ඔන්න ඊළඟට උපමාව දෙනවා. මොකක්ද උපමාව? යම්සේ මහාන යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස තනිකර කිසිම සිදුරක් නැති තනිකර ඝන පර්වතයක් තිබෙනවා නම් එක පුරුෂයෙක් එක මිනිසෙක් කෙනවා අවුරුදු 100කට වරක් කසී සලුවක් අරගෙන ඇවිල්ලා අර පර්වතයේ අතුල්ලනවා එකවරක්. ඒ විදිහට ඒ කසී සලුවක් අවුරුදු 100කට වරක් ඇතිල්ලීමෙන් අර ගල් පර්වතය ගෙවි ආවි. හැබැයි කල්පේ නම් ගෙවිලා යන්නේ නැත. අන්න ඒ විදිහට බුදු පියාණන් වහන්සේ කල්පයේ දිග දක්වනවා. හිමි කියලා ඊනකට බුදු පියාණන් වහන්සේ දක්වනවා මහණෙනි එසේම ඒ එවැනි කල්ප සිය ගණනක් දහස් ගණනක් ලක්ෂ ගණනක් ඒ නුඹලා මේ තරම් දීර්ඝ සංසාරයේ පැමිණලා තිබෙනවා තවත් අවස්ථාවක බුදු පියාණන් වහන්සේ වේපුල්ල පර්වතය සමීප ප්‍රදේශයක සිටින අවස්ථාවක සංඝයා වහන්සේලාට වේපුල්ල පර්වතය පෙන්ලා කියනවා මහණෙනි එක කල්පයක් තුල එකම පුද්ගලයෙක් ඒ හෙළු ඇටසැකිලි එකතු කරලා ගත්තොත් මෙන්න මේ වේපුල්ල පර්වතය තරම් විශාල වෙනවා කියලා. එතනත් ඒ දක්වනවා ඒ දීර්ඝ සංසාරයේ දීර්ඝ බව. ඊළඟට තවත් ඊ타මත්ම සංවේගජනක සංවේගවත් විදියට දේශනා කළ සූත්‍රයක් හැටියට දක්වනවා. පාවානුවර ඉඳලා පැමිණි ආගන්තුක වශයෙන් පැමිණි ආරණ්‍යක සංඝයා වහන්සේලා 39ක් කිසිම මාර්ගඵල ආදියක් නැති සංඝයා වහන්සේලා 39කට බුදු පියාණන් වහන්සේ දේශනා කළ මේ සංසාර බය උපදවන විදියේ දේශනාවක් එතෙන්දී දක්වන්නේ බුදු පියාණන් වහන්සේ මහණෙනි මේ අති දීර්ඝ සංසාරයේ නුඹලා හිසකසුන් කාහෙළු ලේ එකතු කරලා ගත්තොත් ඒ ලේද වැඩි සතර මහා සමුද්‍රයේ ජලයද වැඩි. එතකොටත් අර සංඝයා වහන්සේලා ප්‍රකාශ කරන භාග්‍යතුන් වහන්සේ ප්‍රකාශ කළ ධර්මය අපි තේරුම් ගත්තනම් ඒ එසේ හෙළන ලද ලේමයි වැඩි සතර මහා සමුද්‍රයේ ජලය අඩුයි කියලා. ඔන්න එතකොට එතනින් නවතින්නේ බුදු පියාණන් වහන්සේ ඊළඟට ප්‍රකාශ කරනවා නුඹලා මේ දීර්ඝ සංසාරේ ගවයින් වෙලා ඉපදිලා නැත්නම් ගවයෙක් වෙලා ඉපදිලාම හිස ගැසුම් කා හෙළු ලේ එකතු කරලා ගත්තත් ඒත් සතර මහා සමුද්‍රයට වඩා වැඩිය. ඊළඟට මීහරකෙක් වෙලා එළුවෙක් වෙලා කුකුලෙක් වෙලා බැටළුවෙක් වෙලා ඔය විදිහට එක එක සතෙක් වෙලා ඒ හිස ගැසුම් කා කැමින් හෙළු ලේ එකතු කරලා ගත්තත් සතර මහා සමුද්‍රයට වැඩිය. ඒ හැම එකක්ම ප්‍රශ්නෝත්තර ප්‍රශ්නෝත්තර වශයෙන් බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ කුමක්ද මහන්නේ ස්ථිතන්නේ කියලා. සංඝයා වහන්සේලාට ඒක එකට පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා. ඊළඟට ඒ වගේම නුඹලා ගම්පහරන සොරු කියලා අල්ලගෙන හිස ගැසුම් ඒ බඳු අවස්ථාවල් වල තවත් නොයෙකුත් පරදාර කර්ම ආදී පාප කර්ම කිරීමෙන් වැරදි අපරාධ කිරීමෙන් රජයට අහු වෙලා හිස ගැසුම් කෑමෙන් ගැලූලේ එකතු කරලා ගත්තත් සතර මහා සමුද්‍රයට වැඩි. ওই විදිහට එක්තරා දේශනාවක් ප්‍රකාශ කළා. ඒ දේශනාව කොයිතරම් සංවේගවත්ද කියතොත් ඒ සංඝයා වහන්සේලා දේශනාව අවසානයේ ඒ 39 රහත්තුණු බව දක්වනවා. ඉන් අපිට පේනවා මේ සංසාරයෙන් මිදෙන්න නම් සංසාර විමුක්තිය බලාපොරොත්තු වෙන්න නම් සංසාර භය තිබෙන්න ඕන. සංසාරය ගැන කලකිරෙන්න ඕන. සංසාරය ගැන ඇල්ම ඇති කරගෙන සංසාරයෙන් මිදෙනවා කියන එක කෙරෙන්නේ නැහැ. ඕක ලොකු ප්‍රශ්නයක්. මේ පින්නතුන්ටත් ඉතින් තම තමන්ගේ දිනදා ජීවිතේ ඕක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අර පොඩි ළමයෙකුට උනත් අපි දන්නවනේ ওই ලස්සන කේක් කෑල්ලක් එහෙම දුන්නොත් ඕක හැඩ බල බල උජෝ වඩ වඩ ඉන්නත් ඕන කන්නත් ඕන. ওই දෙකම කරන්න බෑ. අන්න ඒ වගේ අපි ඒක නිසා තමයි බුදු කෙනෙක් පහළ වුණාම අපි තේරුම් ගන්න ඕන බුදු කෙනෙක් පහළ වෙන්නේම මේ සංසාරයේ භයානකත්වය පෙන්වන්න කළ දෙන්නයි. නමුත් දැන් බොහෝ විට යන රටාව ලෝක ලෝක වර්ධනයටයි ලෝකයේ වැඩිවීමටයි දැන් බොහෝ දෙනා උනන්දු වෙන්නේ මේ ධර්මීය පවා බොහෝ විට යොදාගන්නේ මේ සමාජ තත්ත්වයම සම්පූර්ණ කරගෙන මේන් සෑහීමකටපත් වීමයි. නමුත් ඒක කවදාවත් වෙන්නේ නැහැ. එහෙම වෙනවනම් බුදු පියාණන් වහන්සේ දක්වන්නේ අර චක්‍රවර්ති රාජ්‍ය කාල වගේ තත්ත්ව ඒවා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. එහෙමනම් ඒ එවන්තු කාලවලදී මේක සම්පූර්ණ වෙන්න ඕන. නමුත් ඒකකින්වත් සෑහීමකටපත් වෙන්නේ. මොකද යට තියෙන තණ්හාවයි. තණ්හාව කවදාවත් තණ්හාව විපාසය සංසිඳවා ගන්න බෑ. අර බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා කහවණු වැස්සක් වැස්සත් කවදාවත් සෑහීමකටපත් වෙන්නේ නැහැ කියලා. ওই විදිහේ ස්වභාවයක් ලෝකයේ තිබෙන නිසා තමයි බුදු කෙනෙක් උපදින්නේ. මේ ලෞකික தත්වයෙන් ඉහළට යන ලෝකෝත්තර தත්ත්වය ලෝකයාට හඳුන්වා දීමටයි ලෝකෝත්තර විමුක්තිය දක්වා දීමටයි. දැන් මේ ගාථාවේ කියවෙන්නේ තේ ලෝකෝත්තර විමුක්ත தත්වයයි. ඒක නිසා මේ අර අපිට කියන්න තියෙන්නේ අර සුසාන වර්ධන ලැබෙන්නේ නැතුව ලෝක වර්ධන ලැබෙන්නේ නැතුව ලෝකයෙන් එතර වීමට උත්සාහ කරන්න ඕන නියම බෞද්ධින් බුද්ධ ශාසනයක් පවතින්නේ බුද්ධ ධර්මයේ පවතින්නේ මෙන්න මේ බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ මූලික පරමාර්ථයට එකඟව අපි ක්‍රියා කරනවා නම් ඒක අනිත් පැත්තට යනවා නම් සංසාර පැත්තට ලෞකික පැත්තට ඇදිලා යනවා නම් එතන ධර්මයක් නැහැ ශාසනයක් නැහැ අන්න ඒ කාරණය විශේෂයෙන් මතක තියාගන්න ඕන ඉතින් ඒ ආශ්‍රයෙන් අපි කල්පනා කරන්න ඕනේ දැන් මේ ගාථාවේ තව කියවෙනවා ගතද්දිනෝ විසෝකස්ස මේ ශෝක සංවේග ශෝකයක් නැති වේ කියන එක. ඉතින් වේදනා ආදී ඇති වෙනකොට කාටත් පීඩාවල් තිබෙනවා. නමුත් මෙතන කියවෙන්නේ බුදු පියාණන් වහන්සේ ඒ අර උපේක්ෂාවෙන් කායික වේදනාවල් තුලින් මානසික ਸੰతాපයක් ඇති කරගත්තේ නැහැ ශෝකයක් ඇති කරගත්තේ නැහැ මුළු මහත් සංසාරය කියලා කියන්නේ එහින් පිටින්ම ශෝකජනක විදියේ ප්‍රවෘතියක් සම්පූර්ණයෙන්ම සංසාරයේ තිබෙන්නේ Taman බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කරගන්න බැලුව ශෝකයටපත් වෙන ස්වභාවයක් නමුත් බුදු පියාණන් වහන්සේ ඒ තමන් ලබාගත් ලෝකෝත්තර විමුක්තිය උපකාර කරගෙන ශෝකයක් ඇති කරගත්තේ නැහැ. ඒ වගේම හැම ආකාරයෙන්ම විමුක්ත කියලා කියන්නේ පංචස්කන්ධයෙන් විමුක්ත වීමයි. පංචස්කන්ධය කියන එක මේ පින්නතුන අහලා තියෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. මේ හැම පුද්ගලයාම මේ එල්බගෙන ඉන්නේ මේ වටයි. මම මාගේ කියලා. මේවා පිළිබඳ තණ්හාව ඇතහැරීමෙන්, ඇල්ම ඇතහැරීමෙන් තමයි මේවා මිදෙන්නේ. ඉන් බුදු පියාණන් වහන්සේ ඒ බුද්ධත්වයේ ප්‍රත්‍යක්ෂ කර අවස්ථාවේ මේ වායේ අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් දැකලා මේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් දැකලා ඒ ලෝකෝත්තර විමුක්තිය ලබා ගත්තා. ඒක නිසා තමයි විපමුක්තස සබ්බදී හැම ආකාරයෙන්ම විමුක්තයි. ඒ වගේම සබ්බගන්තප්පහීනස්ස ගැට වලින් මිදුණා කියන එක තේරුම් කරන්නේ ගැට වර්ග හතරක් එතන ධර්මයේ දැක්වෙනවා අභිජ්ජා කියලා කියන විසම ලෝභය ව්‍යාපාද කියලා කියන ද්වේෂය ඒ වගේම සීලබ්බත පරාමාස කියලා කියන වැරදි ශීල වෘතයන් ශීල වෘතයන් දැඩිව අල්ලා ගැනීම ඊළඟට ඉදං සත්‍යාබිනිවේෂ කියලා කියන යම් යම් දෘෂ්ටි දැඩිව ගැනීම ඔය කියන ඒ ගැටවලින් තමන් වහන්සේ මිදුණු බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා. ওই විදිහට ඒ ගාථාව තුල තිබෙන්නේ තමන් වහන්සේ ලබාගත්තු විමුක්තිය යගයයි. ඒක තුලින් ජීවක වේදදුරුතුමාට පිළිතුරු දුන්නා මුළු රාත්‍රියම මම මෙන්න මේ විදිහේ ඒ ලබාගත්තු විමුක්ති සුවයෙන් අර දැවිලි සංසිඳවා ගත්තා ඒවා ජය ගත්තා කියලා. ඉතින් ඒ අනුව අපි කල්පනා කරගන්න ඕන අපේ මේ ජීවිත මේ වගේ වෙසක් දවසක මේ ශාසනයේ වටිනා ධර්මයේ වටිනා කොටස් ආරක්ෂා කරගන්න නම් අපි ඒවා අනුව ජීවත් වෙන්න ඕන. බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන විමුක්ති මාර්ගයක් ලෞකිකත්වයෙන් ලෝකෝත්තරත්වයට යන මේ සංසාර ගමන කෙලවර කරන මේ සසර ගමනේ ඇති බියකරුකම ඒ කියාපු අනවතග්ග සූත්‍ර රාශියෙන්ම හෙළි වෙනවා. ඒ සූත්‍ර රාශිය නිතර මෙනෙහි කරන්න ඕන. ඒවා අනුව තම තමන්ගේ ජීවිත වල ඒ කොයි විදිය දුක් ගැහැට ආවත් ඒවා තුලින් තව තවත් තමන් ධෛර්යමත් වෙන්න ඕන මේ සංසාරයෙන් මිදීමට ඒක එක බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමෙන් මේ හැම එකක්ම සම්පූර්ණ වෙන්නේ නැහැ. නමුත් මේ ධර්ම මාර්ගයේ යාමට උත්සාහවත් වෙන්න ඕන. ධර්ම මාර්ගය කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා බව මේ පින්නතුන් අහලා තිබෙනවා. දැන් අද දින මේ පින්වත් පිරිස වැඩි දෙනෙක් දස සීල අට සීල ආදී සීල සීලවල ඊළඟට මේ අවස්ථාවේ ආජීවෂ්ටමක සීලය සමාදන් වුණා. සීලය ප්‍රධාන වෙනවා. මොකද කය වචන හික්මවා ගැනීම කය වචන හික්මවා ගැනීම තුලින් තමයි ඊළඟට හිත හික්මවා ගන්න අවස්ථාවක් සැලසෙන්නේ. බුදු පියාණන් වහන්සේ හඳුන්වලා දීලා තිබෙනවා කළු සුදු හඳුන්වලා දෙන්න වගේ ලෝකයේ කළ යුතු නොකළ යුතු දේවල් කුසල් ලකුසල් පින්පව් ඕවා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඉතින් සිත කය වචනය කියන මේ තුන් දොර ආරක්ෂා කර ගැනීමෙන් මේ කියාපු අකුසල් වලට පව් වලට අහු වෙන්නේ නැතුව කුසල් මාර්ගයේ යමින් ඇති කරගන්තු සංවරය තුලින් තමයි කෙනෙකුට සමාධියක් සිත තැන්පත් කර ගැනීමක් ලබා ගන්නට පුළුවන් වන්නේ. ඊළඟට ඒ සමාධියම උපකාර කරගෙන ඊළඟට බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා මේ හැම එකකම ඇති අනිත්‍ය ස්වභාවය මුළු මහත් පැවැත්මේම ඇති අනිත්‍ය ස්වභාවය සාමාන්‍ය ලෝකයාට වැටහෙන්නේ නැහැ හැම එකක්ම මමයේ මාගේ කියලා ගැනීම නිසා ඉතින් ඒක තුළින් මේ සංසාරයේ දිවිල්ල වැඩි වෙනවා තණ්හාව නිසා දැඩි අල්වා ගැනීමක් ඇති වෙනවා ඒ අල්වා ගැනීමම තමයි මරණ අවස්ථාවේ දැන් මේ පින්නතුන් පොතිකුත් අහලා තිබෙනවා මරණ වේලාවට අපි මේ පණ අදිනවා කියලා කියනවා නමුත් මේ කෙරෙන්නේ මොකක්ද? මේ මෙතනම රැඳින්න බලනවා. බැරි වෙනකොට ඊළාට කොහොම හරි ඒ වේගය, ඒ අල්ලගන්න වේගය ඊළඟට බහැරට ගිහිල්ලා කර්මානුරූප ඉදිරිපත් වෙන නිමිත්තක තැන්පත් වෙනවා. අන්න ඒ අනුව ඉතින් අපි තම බලාපොරොත්තු වුණත් සමහර විට බරපතල පාප කර්ම කරලා තිබෙනවා නම් නිරේ ආදී තැන්වල උත්පත්ති ලබන්න සිද්ධ වෙනවා. ඔන්න විදිහ ස්වභාවයක් මේ සංසාරයේ භයානක තත්ත්වයක් තිබෙනවා. නමුත් මේ කාලේ ඇතම් කෙනෙක් උත්සාහ කරනවා මේවා ලිහිල් කරලා දක්වන්න. හැම දිනක්ම කැමති මේ ප්‍රශ්න ලිහිල් කරලා දුන්නොත් ඒක නිසා තම් කෙනෙක් මේවා පිළිබඳව දක්වන්නේ නවීකරණ හැටියට තර්ක විදියට ඉදිරිපත් කරනවා කෝ අපට අපායවල් පේන්නේ නැහැ പ്രേත ලෝක පේන්නේ නැහැ ඒවා ඔක්කොම මේ බුදු පියාණන් වහන්සේ මේ සංකේත හැටියට ඉදිරිපත් කර ඒවා ඒ ඔක්කොම තියෙන මේ ලෝකේ මෙතනම මේ ආර්ථික මට්ටමින් එහෙම hina අය ඔයගොල්ලෝ තමයි ඉතින් ඔය പ്രേතයෝ හැටියට ඉන්නේ කියලා ඒ විදිහට ඔය අපාකාර වැඩ කරන අය තමයි යක්ෂයෝ ඔය විදිහට තෝරන විවරණ ක්‍රමයක් දැන් දැන් ඉදිරියට එනවා. ඒ වාට බොහෝ දෙනා අහුවෙලා මේ බුදු පියාණන් වහන්සේ ධර්මයේ දක්වලා තිබෙන ලෝකෝත්තර විමුක්තිය කියන කාරණේ හරියට තේරුම් නොගෙන ඒ පැත්තට යනවා වෙනුවට එදිනදා ජීවිතයේ එක්තරා විදියක తాවකාලික සැනසීමකින් තෘප්තිමත් වෙනවා. නමුත් මෙන්න මේවා හොඳට හඳුනා ගන්න ඕන මේ ධර්මයේ ওই විදිහට ලිහිල් කරන්න බෑ මේ ලෝකෝත්තර ධර්මයේ බුදු කෙනෙක් ওই සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරන්නේ ওই කියාපු දේවල් පෙන්눔 කරන්න නෙවෙයි මේ භවයේ Tamanට නොපෙනෙන තැන් කොතිකුත් තිබෙනවා යම් කෙනෙක් කියනනම් අපායවල දිවි ලෝකෙවල නැහැ කියලා Tamanට නොපෙනෙන පමණින් ඒක බුදු පියාණන් වහන්සේ උපමාවට කියන්නේ හරියට අන්ධයෙක් Tamanට නොපෙනෙන නිසා ඉරහඳ නැtei කියනවා වගේ. අන්න ඒ විදිහට කල්පනා කරන්න ඕනේ මේ පින්වත් පිරිස තර්කයට යට වෙන්නේ නැතුව බුද්ධ ඥානීන් මේ වගේ අභිඥාලාභීන් ලෝකයට ලෝකයට හෙලි කර යම් යම් සත්‍ය තිබෙනවා. ලෝකේ නොපෙනෙන දේවල් කොතිකුත් තිබෙනවා. සාමාන්‍ය බියවියසට නොපෙනෙන දේවල් ඇතම් කෙනෙක් තව නොයෙකුත් උපකරණ මගින් දකිනවා. ඒ උපකරණ මගිනුත් නොපෙනෙන දේවල් අර කියාපු අභිඥා සමාධි ශක්තියන අභිඥා බලයෙන් ඇතම් කෙනෙක් දකිනවා. ඒක නිසා Tamanට පෙනෙන ටික පමණක් සත්‍යයි කියලා හිතාගෙන ඒක තුලම ජීවත් වුණොත් ඒ තැනැත්තට කවදාවත් සංසාරේ කෙලවර කරන්න බෑ. ඉතින් ඒක නිසා අපි කල්පනා කරගන්න ඕනේ මේ අපේ සිතුම් පැතුම් ඇත්ත වශයෙන්ම තිබෙන්න ඕනේ මෙන්න මේ සංසාර කලකීම. මේ දිනදා ජීවිතයේ සිදුවන සිදුවීම් තුළිනුත් මේ හැම එකක්ම බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන අර ලේ ගංගාවේ කොටසක්. මේ මුල මහත් දීර්ඝ සංසාරයේ මා හෙළූ ලේවල කොටසක් මේ එක බිඳුවක් පමණයි කියලා එහෙම හිතා ගන්න ඕන. ඇට සැකිලි ගොඩවල එකක් පමණයි. අන්න ඒ විදිහට හිතන්න ඕන. ඒ විදිහට කල්පනා කරලා මේ සංසාරයේ භයානකත්වය අවබෝධ කරගෙන මේ මිදීමේ මාර්ගයේ ගමන් කරන්න ඕන. මේ මිදින්මේ මාර්ගය කිව්වේ ඔකිය අපි සීල සමාධි ප්‍රඥා. ශීලයෙන් යම්කිසි සීලයක පිහිටලා ඒ ලබාගත්තු සැනසීම තුලින් තමන්ගේ කය වචනය සංසුන් කර ගැනීමෙන් ඇති කරගන්න සමාධි ශක්තිය කොයිතරම්ද කියතොත් ඒ සමාධි ශක්තියෙන් පුළුවන් අර කියාපු අර සාමාන්‍ය ලෝකයට නොපෙනෙන අභිඥා ආදී තත්ත්ව ලබා ගත්තනම් දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී දිවසට පේනවා අපායවල නිරය ඔය ලෝකයන් නැtei කියලා කියන ඒ තැන් ඒ හැම එකක්ම අභිඥාලාභීන්ට පේනවා. ඒකට කියන්නේ දිවස කියලා. ඒ නිසා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා මාසැස දිවස ඊටත් වඩා ඉහළින් දක්වන පැනස කියලා ප්‍රඥා චක්ෂුෂය. ප්‍රඥා චක්ෂුෂය කියලා කියන්නේ අන්න විදර්ශනාවයි. එතකොට අර විදියට ලෝකයේ தત્ත්වය තේරුම් ගත්තනම් සංසාරයේ தત્ත්වය තේරුම් ගත්තනම් මේ තරම් භයානක දෙයක් තිබෙනවා කියලා ඊළඟට දිනු කරන්න ඕනේ අර කියාපු විදර්ශනාවයි. ඒකට කියන්නේ විශේෂ දැකීමක් විදර්ශනාව කියලා කියන විදර්ශනා භාවනාව. ඉතින් විදර්ශනා භාවනාවේ කෙටියෙන් දක්වන්නේ අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය දැකීමයි, තිලකුණු දැකීමයි. මුළු මහත් පැවැත්මේ ඇති අනිත්‍ය ස්වභාවය නිතර මෙනෙහි කරන්න ඕන. ඒක සාමාන්‍ය ලෝකයාට පෙනෙන්නේ නැත්තේ අර මමත්වයෙන් මමය කියලා කියන්නේ හැඟීම නිසා ඒ කෙලෙස් වේගය නිසා තණ්හාවාදී කෙලෙස් වේග නිසා නමුත් මේ සිත සංසුන් වෙන්න වෙන්න මේවා පිළිබඳව යම් කිසි අවබෝධයක් කෙනෙකුට ලබා ගන්න පුළුවන් වෙනවා මේ හැම එකකම ඇති සන්තති ස්වභාවය ගලාගෙන යන ස්වභාවය ඇතිවීම නැතිවීම ස්වභාවය මේකට නිතර හිත යොදන්න ඕන හිත යොදන්න යොදන්න ඒ මානසිකාර්ය කියලා කියන මෙනෙහි කිරීම යොදන්න යොදන්න වඩාත් සියුම්ම ඒවා වැටෙන්න පටන් ගන්නවා ඒ විදිහට ඒ වැටහීම යථාභූත කියලා කියන ඇති හැටියට ඒක පෙන්වන්න පටන් ගන්නකොට ඉබේටම කලකිරීම ඇති වෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා යථාභූත ඥානය කියලා කියන ඒ ලෝකේ යථා තත්ත්වය කෙනෙකුට පෙනෙනව නම් ඒකම එන එකක් තමයි සසර පිළිබඳ කලකිරීම. එතකොට අර කේක් කෑල්ල ගැන කිව්වා වගේ තමන් බලාපොරොත්තු වෙන්න ඕනේ ඒක. මේක පිළිබඳව හරි අවබෝධය එනකොට ඇත්ත වශයෙන්ම මේ සංසාරයෙන් මිදීමේ අවස්ථාවක් එනවා. එතකොට මේ ලෝකයා තුල තිබෙන වටිනාකම් පිළිබඳව ලොකු පරිවර්තනයක් බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළා තිබෙනවා. මෙන්න මේ අවබෝධයේ ජීවිතයේ නොයෙකුත් අවස්ථාවල් වලදී පුළුවන් අර හත් අවුරුදු කුඩා දරුවගේ ඉඳලා අවසාන මරණ මංචකයේ දක්වාම ඒ තනත්තාගේ පාරමී ශක්තිය අනුව කොයි වෙලාවක හෝ මේ කියාපු ශක්තියින් ලෝකෝත්තර ශක්තියින් මතුවෙන්න පුළුවන්. එතකොට අපි විසින් කළ යුත්තේ ඒ ලෝකෝත්තර தත්ත්වයන් මතු කර ගැනීමට ගත යුතු ප්‍රයත්නයයි අපි කර යුත්තේ. අතීත පාරමී ශක්තිය Tamanට නොපෙන්නුවත් ඒවාට රුකුල් දීම් වශයෙන් ඇතුළත තිබෙනවා නම් ඒ බඳු දෙයක් ඒවාට රුකුල් දීම් වශයෙන් මෙන්න මේ ධර්ම මාර්ගයේ දෙන්න ඕන ඒක නිසා දැන් ශීලය කියන එක මේ හැම එකක්ම අනවශ්‍යද හැම කෙනෙක් කල්පනා කරනවා මේ ශීලය කියන එකත් ඒක මහා කරදරයක් ඒක නිසා එකක් තෝණි නෑ සමාධිය භාවනාව කියන එකත් පැත්තකට වෙලා මේ සමාජයෙන් ඉවත් වෙලා කරන සමාජ විරෝධී ක්‍රියාවක් ඒකත් තෝණි නෑ ওই විදිහට කියන කට්ටියක් ඉන්නවා නමුත් නුවණින් කල්පනා කරගන්න ඕන බුදු පියාණන් වහන්සේ ඉහළින්ම කල්පනා කරේ මේ පුද්ගලයාගේ විමුක්තියයි පුද්ගලයන් රාශියක් එකතු වෙලා තමයි සමාජයක් හැදෙන්නේ. ජාතියක් හැදෙන්නේ ලෝකයක් හැදෙන්නේ. එතකොට පුද්ගලයා ගැන නොතකන සමාජ ධර්මයක් නැහැ ධර්මයේ. බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා දැන් ඇතම් කෙනෙක් ශීලය කියන හිතන්නේ සමාජයට වරදක් නොකර ඉඳීම. නමුත් එපමණකින් සම්පූර්ණ වෙන්නේ බුදු පියාණන් වහන්සේ ඊට වඩා ගැඹුරු දෙයක් දක්වන්නේ මේ ධර්මයේ දක්වන ශීලය සමාධියට පාදකයක් සමාධියකට උපකාර වෙන දෙයක්. ශීලය පිහිට කරගෙන සමාධියට යනවා. සමාධිය පිහිට කරගෙන ප්‍රඥාවට යනවා. නමුත් මේ ධර්මතා වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වනවා ශීලයේ තුල තිබෙනවා Tamanටත් සමාජයටත් කියන ඒ දෙපක්ෂයටම හිතකර දේවල්. ඒ කියන්නේ Tamanටත් හිංසාන වෙන අනුන්ටත් හිංසාන වෙන ප්‍රතිපත්ති මාර්ගයක් තමයි බුදු පියාණන් වහන්සේ ශීලයේ හැටියට දක්වලා තිබෙන්නේ. නමුත් ඒකේ ඇතම් කෙනෙක් කල්පනා කරනවා මේක මේ සමාජයටම ගැන එල්ල කළා. සමාජය සඳහා පමනක් කරන දෙයක් කියලා. එහෙම ගත්තොත් අන්න පටු දෘෂ්ටියක්. එතන හිර වෙනවා. එතනින් Tamanගේ ප්‍රගතියක් නැහැ. ඒක නිකන් පෙන්눔 කරන්න කරන දෙයක්. එහෙම බලනවා නම් මේ විදිහට සිල් ගන්න ඕනේ නැහැ. හොඳ හැටියේ යුද්ධ හමුදා පොලිසිය එහෙම යෙදුවාම ඒක ඉබේම කෙරෙනවා. Tamange ස්වයං ශික්ෂණයක් නෙවෙයි එතන තිබෙන්නේ. එතන තිබෙන්නේ බලාත්කාරයෙන් කරන දෙයක්. ඒ හික්මේ වීමක් සමාජයේ යහපත සඳහා. නමුත් මෙතන බුදු පියාණන් වහන්සේ දක්වන්නේ චේතනා සීලං චේතසිකං සීලං කියලා මෙන්න මෙතන චේතනාව හා සම්බන්ධ දෙයක් මේ සීලය. සාමාන්‍යයෙන් අතපය හකුලගෙන ඉන්නව එකක් නෙවෙයි ලෝකයට පේන්නේ එකයි සුදු ඇඳුම් ඇඳගෙන පැත්තකට වෙලා අතපය හකුලගෙන ඉන්නවයි කියන එක. නමුත් ඊට වැඩි දෙයක් මෙතන තිබෙනවා අර උදෑසන මේ පින්වත් පිරිස යම් කිසි ගැඹුරු අදිෂ්ඨානයක පිහිටියා සීලය කියලා. ඒ තම තමන්ට අයිති යම් කිසි සීලයක් දස සීලයක් හෝ අට සීල් හෝ සමාදන් වුණා. ඒ සමාදානය තුල ලොකු ශක්තියක් තිබෙනවා. ඒක එකක් ඒ තමන් හිතන්න ඕන අද මා සිටින්නේ මේ සීලය උඩයි. මේකයි මේ කණු අට මැද එහෙම නැත්නම් කණු 10 මැද තමයි මම අද හැසිරෙන්නේ කියලා ඒ විදිහට හිතාගෙනයි මේ සීලය රකින්න ඕනේ. ඒක ශක්තියක් වෙනවා භාවනාවට. ඒක පිහිට කරගෙන එතකොට එයින් පිට හිත යන්නේ නැහැ. තමන් කර පාප කර්මවලට දැන් ඒ ශීලයේ තියෙන විශේෂ ශක්තියක් තමයි ශීලාදිෂ්ඨානය තුල. ඒ අදිෂ්ඨානයේ ශක්තිය පිහිට කරගෙන අතීත සිද්ධි හිතට කඩාගෙන ඉන්නේ නැහැ. අද දවසේ මම සීලය පිරිසුදුයි. මේ සීලය පිරිසුදු මට මගේ භාවනාවට උපකාර වේවා. භාවනාව දියුණු කරගන්න උපකාර වේවා කියලා ඒ ශීල ශක්තිය අදිෂ්ඨාන ශක්තිය උඩ භාවනා කරනවා නම් භාවනාව සාර්ථක කරගන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ තම තමන්ගේම විමුක්තියට උපකාර වෙන ආකාරයටයි බුදු පියාණන් වහන්සේ මේ සම්‍යක් දෘෂ්ටි වශයෙන් දක්වලා තිබෙන සම්මා දිට්ඨියේ මේ කියන දක්වලා තිබෙන සීලය. එතකොට ඒ විදිහට සීලයෙන් හිත තැන්පත් කර ගැනීමෙන් සමාධියෙන් ඊළඟට මේ සිතේ සම්පූර්ණ ශක්තිය දැන් එදිනදා ජීවිතයේදී අපි මේ සිතේ ශක්තිය නිතාම සුළු කොටසයි ප්‍රයෝජනට ගන්නෙ. සිත විසිරිලයි. එදිනදා කටයුතු සම්පූර්ණ කර ගැනීම සඳහා අපි සිත විසිරුවාගෙනමයි ජීවත් වෙන්නේ. ඒක නිසා සිතේ ඇති නියම තතු Tamanට පෙනින්නේ ඒක නියම ශක්තිය Tamanට වැටහෙන්නේ නැහැ. ඒක නිසා යම්කිසි කමඨහනක ඒක අරමුණක සිත පිහිටුවා ගැනීම කළ යුතු බව බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒ අරමුණත් කුසල් අරමුණක් වෙන්න ඕන. අකුසල් අරමුණක් නොවේ. Tamanගේ හිතේ වැඩිවීමට උපකාර වෙන යම්කිසි අරමුණක් වෙන්න ඕන. ඒ විදිහට මෛත්‍රී භාවනාව නම් සුවපත් වෙත්වා බුදු පියාණන් වහන්සේ පිළිබඳව නම් භගවා රහං ආදී පදයක්. ඒ විදිහ යම්කිසි කමඨහනක් Taman නිතර වඩනකොට ඒකෙම ඒ විසිරෙන සිත ඉවත් වෙලා ඒක අරමුණක පිහිටනවා. ඒක තුලින් සිතේ සම්පූර්ණ ශක්තිය Tamanට උරගා බලන්න පුළුවන්. ඒ විදිහට සමාධි මට්ටම් වශයෙන් ඇතම් කෙනෙකුට කායික සුවයකුත් ඒකම ලබා ගන්න පුළුවන්. විසිරුණු සිත ඇත්තා සැපත සොයන්නේ බාහිර දේවල් වලින්. බාහිර දේවල් වලින්, සාප්පු වලින් සොයන්නේ සැපත. නමුත් සිත සමාධිමත් කරගත්තු තැනැත්තා සැපත එතනමයි. බුදු පියාණන් වහන්සේ මේ දෙක උපමා කරලා දක්වන්නේ ලෝකයා මේ පංචකාම සම්පත්තිය කියලා විඳින එක හරියට උපමාවට දක්වන්නේ ඒකත් සමාධි සුවයත් අතර වෙනස දක්වන්නේ හරියට කුඩා දරුවෙක් කිසිවක් නොතේරෙන කුඩා දරුවෙක් මව්පියන් නැති වෙලාවේ මල මුත්‍රෙක සෙල්ලම් කරනවා වගේ පංචකාම සම්පත්තිය කියලා. අර සමාධියට උපමා කරනකොට අන්නේ විදිහ උපමා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. එතකොට ඒ විදිහට සමාධියකින් සිත තැන්පත් වුණාට පස්සේ ඔන්න ඊළඟට ලෝකේ තමන්ගේ ජීවිතය, තමන්ගේ කය දිහා බැලුවත්, හිත දිහා බැලුවත්, වේදනාව දිහා බැලුවත්, ඒ හැම එකක්ම ඊට වඩා සාමාන්‍ය ලෝකයට වැටෙන ආකාරයට වඩා සියුම් ආකාරයකින් වැටෙන්න පටන් ගන්නවා. ඒක තුල බුදු පියාණන් වහන්සේ දක්වා දාලා ඒ සත්‍ය ධර්මතාව අනිත්‍යතාව පැහැදිලි වෙනවා. හැම දෙයක්ම ඇතිවීම නැතිවීම ස්වභාවයෙන් යුක්ත බව. ලෝකයට ඒක පෙනෙන්නේ නැත්තේ ඝන සංඥාව කියලා කියන ඒ ආවරණයෙන් කඩතුරාවෙන් වැහිලායි තිබෙන්නේ මුළු මහත් ලෝකයම තරා ආවරණයකින් ආවරණය වෙලායි තිබෙන්නේ ඒක අර ලෝකයේ පැවැත්මට සංසාර පැවැත්මට උපකාර වෙනවා මෝහය වැඩෙන්න උපකාර වෙනවා මෝහය අවිද්‍යාව තුලයි ඒකයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ අවිද්‍යා නීවරණ කියලා කියන්නේ අවිද්‍යාව කියන එක කඩවැස්ම ඒකෙන් වහලා තණ්හාව කියන බන්ධණයෙන් බැඳලායි මේ සංසාරේ අපි අරගෙන ගිහින් තිබෙන්නේ. අන්න ඒක නිසා එතකොට මේ බුදු පියාණන් වහන්සේගේ මේ ගාථාව තුලින් අපිට පේනවා බුදු පියාණන් වහන්සේ මේක අර උදාන ගාථා කියලා කියන ප්‍රීති වාක්‍යයක් මෙතන ප්‍රකාශ කරලා තියෙන තමන් වහන්සේ පිළිබඳව. ඒක ආශ්‍රයෙන් අපි කල්පනා කරගන්න ඕන අපි අපිත් මෙන්න මේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ විමුක්තියට ලං වෙන්න ඕන. සමාජ සම්මත නොයෙකුත් විමුක්ති තිබෙනවා. නොයෙකුත් විදිය විමුක්ති මේ පින්නතුන්ට අහන්න ලැබෙනවා. ඒ හැම එකක්ම తాවකාලික විමුක්ති. ඒ විමුක්ති වලින් සමහර විට තව තවත් සංසාරේ බැඳෙනවා. ඒකක්වත් නියම විමුක්තිය නෙවෙයි. බුදු පියාණන් වහන්සේ දක්වා දාලා මෙන්න මේ විමුක්තිය තමයි නියම විමුක්තිය. එක එක පුද්ගලයාට සමාජයක් වශයෙන් ගත්තොත් ඒ සමාජය එක උගත් නුගත් දුප්පත් පොහොසත් ભેදයක් නැහැ. ඒ තැනත්තා මෝරලා සිටිනවා නම් මේ විමුක්තිය ලබා ගන්නට ඒකත් නිකන් ලැබෙනව නෙවෙයි. ඒ සඳහා උත්සාහය යොදනවා නම් ඒ තැනත්තාට ලබා ගන්නට පුළුවන්. 아무තු 아무තු ගෙවිල්ලක් 아무තු වියදම් කිරිල්ලක් නැතිව Taman දරන ප්‍රයත්නයේ ඒකාන්ත ප්‍රතිඵලය හැටියට අන්න ඒක නිසා අපි මේ බඳු දවසක බුද්ධ ශාසනය බුද්ධ ශාසනයක් ගෙන යාම කියලා කියන්නේ බුද්ධ ශාසනයක් පවත්වා ගැනීම කියලා කියන්නේ ඒකට අනුව ජීවත් වීමයි. බුද්ධ ශාසනය ඇත්ත වශයෙන්ම අර හදවතින් හදවතට යන පණිවිඩයක් වගේ කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් එක ධර්ම මාර්ගයේ ගමන් කරන අය වුණුන්ට උපකාර වෙමින් යන ගමනක් මේක. ඒ සම්බන්ධය තුලිනුයි ශාසනයක් පවතින. ඉතින් බුදු පියාණන් වහන්සේ ඒ සංඝයා වහන්සේලාට කල්යාණ මිත්‍රයෙක් හැටියට හිටියා සංඝයා වහන්සේලාත් ඒ ධර්ම මාර්ගයේ ගමන් කළ ගිහි පින්නතුන්ට අනිත් හැම දිනාටම ওই විදිහටයි මේ ශාසනයක් පවත්වන්නේ. හැම දිනෙකම නිවනයි මුල් තැන තිබුවේ. නිවනටයි මුල් තැන දුන්නේ. මොකද බුදු කෙනෙක් උපදින්නේ ඔන්න ඔය පණිවිඩේ දේශනා කරන්නයි. ඒක තමයි අර අතීතයේ ගාථාවක් එහෙම තියෙන්නේ. නහි සීලවතං හේතු uppajjanti තථාගතා අට්ඨක්කරා තීනිපදා සම්බුද්ධේන ප්‍රකාශිතා කියලා. සාමාන්‍ය ලෝය අනිකුත් ඔය ගවයින් හැටියට බල්ලන් හැටියට වෘත රැක්ක ඒවා ඒ විදිහේ සාමාන්‍ය වෘතයක් දේශනා කරන්න නෙවෙයි බුදු කෙනෙකුන් ලෝකේ උපදින්නේ බුදුවරු උපදින්නේ අකුරු අටකින් යුත් පද තුනකින් යුක්ත අමුතු සත්‍යයක් ප්‍රකාශ කරන්නයි එතකොට එතනින් සඳහන් කරන්නේ අනිච්චං දුක්ඛං අනාත්තා අනිච්චං දුක්ඛං අනාත්තා කියලා මේ ත්‍රිලක්ෂණය මෙන්න මේක හෙලි කරන්නයි බුදු කෙනෙක් ලෝකේ පහළ වීව දාරන්නේ එතකොට මේ වෙසක් දවස කියලා කියන්නේ අන්න අර බුදු පියාණන් වහන්සේ දැන් බුදු පියාණන් වහන්සේගේ ජීවිතේ අර දීර්ඝ කාලයක් බෝධි සම්භාර පෙළුවේ අපි හිතන්න ඕන අප සඳහායි කියලා. මම සඳහාම මේ බුදු වෙන්නයි මේ උත්සාහ කරේ කියලා. එතකොට ඒ තරම් ඒ දීර්ඝ කාලයක් සංසාරයේ ගමන් කරපු ඒ දීර්ඝ ගමනේ අවසානයයි බුදු පියාණන් වහන්සේ මෙතන ප්‍රකාශ කළේ ගමන කෙලවර කරයි කියලා. ගමන කෙලවර කරා. ඒ වගේම ගමන කෙලවර කරා වගේම ශෝකයෙන් තොරයි, අලුම් ගැටුම් ආදියෙන් තොරයි, සියලු පංචස්කන්ධයෙන් මිදුණා කියලා තමන් වහන්සේ පිළිබඳව ප්‍රකාශ කරනවා. අන්න ඒක නිසා අපි හැමදෙණෙක්ම මේ බඳු අවස්ථාවක මෙන්න මේ නිවන් සිත නිබ්බාන මනසෝසියා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ හැම තිස්සෙම නිවන් සිතේ ජීවත් වෙන උත්සාහවත් වෙන්න ඕන. මේ හැම එකක් තුලින් අපි චතුරාර්ය සත්‍ය දකින්න ඕන. මේක මේ දුකක්. මේ දුකට හේතුව යටින් තිබෙන තණ්හාවක්. මේ තණ්හාවේ සම්තැනක සංසිඳුණා නම් ඒ සංසිඳීම තමයි නියම සුවය. ඒකට ඇති මාර්ගය හරි දැක්ම. හරි දැක්ම ඉඳලා පටන් ගන්න ඒ ක්‍රියාශීල සමාධි ප්‍රඥාව එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා අන්නේ විදිහට අවබෝධ කරගන්න ඕනේ දිනදා ජීවිතය තුලින් එතකොට නිවන් මාර්ගයේ ගමන් කරන තම තමන්ගේ தত্ত্বය සමාජ தত্ত্বය කෙබඳු වුණත් තමන් යන්නේ නිවන් මාර්ගයේ බය බය නැතුව කියන්න පුළුවන් අන්නේ විදිහට වෙසක් දවසේ නියම අර්ථය තේරුම් අරගෙන ඒ අනුව ජීවත් වෙන්න උත්සාහ කරන්න ඕනේ එතකොට අද මේ වටිනා දවසේ මේ පින්වත් පිරිස තම තමන්ට ශක්ති ප්‍රමාණයෙන් යම්කිසි සීලයක් සමාදන් වෙලා යම්කිසි භාවනාමය වශයෙන් චින්තා ඇති කරගත්තා. ඒ වගේම මේ අවස්ථාවේ ධර්ම දේශනාව තුලින් මේ පින්වත් පිරිසට අර අපි නිතර සඳහන් කරන ධර්ම දේශනාවක සාරේ හැටියට සැලකන්න පුළුවන් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා අවතුල දිනු කරගත්තු යම් යම් ගුණ ධර්ම තිබෙනවා නිවන් සඳහා. අන්නේ ශ්‍රද්ධාවට උපකාර වෙන ශ්‍රද්ධාව, වීරියට, සතිය, සමාධිය, ප්‍රඥාව කියන මේ ධර්මයන් තමන්ගේ චිත්තසංතානය වැඩිමිට උපකාර වෙන ධර්මදේශනයකට පැයක් තිස්සේ සමන් දුන්නා. මේ තුලින් මේ පින්වතුන් ඇති කරගත්තු ඒ කුසල චේතනා රාශිය හැකිතාතික මේ බුද්ධ ශාසනය පරිහානිය අවදී මේක කෙලවර වෙන්න කලින් තම තමන් අර කියාපු ලෝකෝත්තර සෝවාන් සකදාගාමි අනාගාමි රහත් කියන මාර්ගඵල ප්‍රතිවේදී මේ උතුම් ලෝකෝත්තර විමුක්තිය ලබා ගැනීමට මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වාසනා වේවා කියලා එහෙම ප්‍රාර්ථනා කර ගන්න ඕනේ. එසේම මේට අපේ රැස් කරගත්තු දේශනාමය වශයෙන් රැස් කරගත්තු කුසල මේ ධර්මාශ්‍රවණමය වශයෙන් රැස් කරගත්තු කුසල මේ ශාසන ආරක්ෂක දිව්‍ය බ්‍රහ්ම මණ්ඩලයත් ඒ වගේම තම තමන්ගේ ඥාතීන් ඇතුළු අවීචී සිට අකනිටා දක්වා වූ ලෝක සත්වයාත් පින් කැමති නිවන් කැමති හැම දෙනාමත් මේ අනුමෝදන් වෙත්වා අනුමෝදන් මේ හැකි තාකින් මනී සීල සංසාර දුකින්වත් මිදලා අජරාමර සංඛ්‍යාත උතුම් මම මහණෙනි සනසීමට පත් වෙනවා ප්‍රාර්ථනා කරගෙන මේ විදියට ගාථා කියලා පින් දෙන්නේ තාවතාචාමි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධා सर्वे देवानुमोदित्वा बुद्धन्तु अमतं पदम् आकाशट्ठाद् भुम्मट्ठा देवानागामहीद्रिका पुण्यं तम् अनुमोदित्वा चिरं रक्षन्तु शासनं आकाशट्ठाद् भुम्मट्ठा देवानागामहीद्रिका पुण्यं तम् अनुमोदित्वा चिरं रक्षन्तु देशनम् පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං සදා දුක්ඛප්පත්තා ච නිදුක්ඛා භයප්පත්තා ච නිභයා සෝකප්පත්තා ච නිසෝකා හොන්තු සබ්බේ පිපාණිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව සබ්බීතියෝ යජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවක්ඛන්තරායෝ සුඛී දීඝායුකෝ භව भवतु सर्वमङ्गलं गच्छन्तु सर्वदेवता सर्वबुद्धान् भावेन सदा सुखिभवन्ति ते भवतु सर्वमङ्गलं रक्षन्तु सर्वदेवता सर्वधर्मानुभावेन सदा सुखि भवन्तु ते भवतु सर्वमङ्गलं रक्षन्तु सर्वदेवता සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේ වෙච්චේ අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි